හොඳයි එහෙනම් සාදුකාරයක් පවත්වන්න. දැන් මේ වෙලාවේ අපි මේ ඊටාම කෙටියෙන් නමුත් මේ සිද්ධ කරන වැඩපිළිවෙල තමයි අනාත්ම සංඥාව උපදවා ගන්න බොහෝ වශයෙන් උපකාර වෙන්නේ. එහෙනම් මේක ගැන උකටලි බවක්, කම්මැලි බවක්, දන්න දේවල් මොකටද මෙනෙහි කරන්නේ? ඕවා තමයි අපේ හිත සසර යන්න හදාගෙන තියෙන උපක්‍රම. දැන් ඉතින් ඔක දැනගත්තනේ ආයෝගේ මොනවා මෙනෙහි කරන්නද? පණ්ඩිතයි අපේ හිත. නේද? හරි පණ්ඩිතයි. නේද? හරීම නේද මුලාවටපත් කරවන්නමයි හදන්නේ. ආන් මේ විදිහට හිතලා මේ සමහර අය මේක නැවත නැවත මෙනෙහි කරන්න කැමති නැහැ. නැවත නැවත මෙනෙහි කිරීමෙන් මොකද වෙන්නේ? දන්න දේ නැවත නැවත මෙනෙහි කරනකොට දන්න දේ පිළිබඳව ඇතිවන හැඟීම ප්‍රබල වෙනවා. සිහිය පවතින්නේ එහෙමයි. සිහිය පවත්වා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ ඉදිරියට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකින් දා අපි මොකද කරන්නේ? දන්න දේ මෙනෙහි කරන්න ඕන. මොකද දැන් අපි උතුර මෙනෙහි කරන්නේ මේ වෙනකන් මට තිබ්බා අදහසක් මේ ශරීරය මගේ කියලා. මට ඕන හැටියට තියෙන එකක් කියලා. දැන් මම මොකද කරන්නේ මෙනෙහි කරනවා මෙහෙම ඉඳගෙන මේ ශරීරය ගැන ආකාර දෙකකින් මොකද ආකාර දෙක ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය මතක තියාගන්න මොකද්ද ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය ස්වභාවය කියලා කියනකොට මම කළුයි සුදුයි මහතයි මිටි මේ දෙක එක එක එක මේ දෙක එක එක විකාර කියවෙන්න ගිය ඉතින් ඇත්ත තමයි නේද එක එක එක එක විකාර රූපයෙන් තියෙනවා එතකොට ඒක ගැන මෙනෙහි කරනවා ඒවා එකක්වත් මට නවත්තන්න පුළුවන් මම හදාගත් ඒවා නෙවෙයි. ඒ එකක්වත් මට වෙනස් කරන්නවත් බෑ. නේද? නවත්ත ගන්නවත් බෑ. වෙනස් කරන්නවත් බෑ, තියාගන්නත් බෑ, නවත්ත ගන්නත් බෑ, පවත්ත ගන්නත් බැරි බව ඉතින් ශරීරය ගැන තමන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මං කිව්වේ අර මූණ නේද? කුලී නිවසට උපමා කරමින් මේක කරන්න පුළුවන්. ඊළඟට ඊළඟට මොකද කරන්නේ ක්‍රියාකාරීත්වය කියවම හුස්ම ගන්න එක රුධිර රුධිර පීඩන නැත රුධිර සංසරණය ආහාර ජීර්ණය නේද මේකේ තියෙන දාඩිය දැමීමේ නම් කිසි අසපිල්ලම් ගැහිීමේ නම් කිසිම දෙයක් මට ඕන විදිහට වෙන්නේ නැහැ ආන්ගේ දෙක හොඳට මෙනෙහි කරනවා මේක මොන හැඟීමෙන්ද මට ඕන විදිහට මේක නවත්තන්න පවත්තන්න බෑ මේකේ නොයේකු දුක් වේදනා හට ගන්නවා නේද ඒවා එකක්වත් මට නවත්ත ගන්න බෑ. සැප වේදනා හට ගන්නවා විතක ඒවා පවත්ව ගන්න බෑ. તો මේ ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මට ඕන හැටියට නෙවෙයි සිද්ධ වෙන්නේ කියන එක දැනෙන තුරු නිකන් බාහිර වැඩ පිළිවෙලක් අනුන්ගේ වැඩක් වගේ අනුන්ගේ වැඩක් වගේ දැනෙන තුරු ඒක කරන්න ඕනේ නමුත් මේ වෙලාවේ මේක තේරුම් ගන්න ඕන හින්දා අපි පැය භාගයකට ආසන්න කාලයක් කරගෙන යන විනාඩි 15ක් විතර එහෙම මෙනෙහි කරනවා මෙනෙහි කරලා ඊළඟට වැඩෙනවා හිතට. හිත පැත්තට හැරිලා බලනවා කොහොමද කියලා. සිතුවිලි ඇති වෙන්නේ මට ඕන විදිහටද? හ්ම්. නේද? දුක් විශේෂයෙන් අනාත්මය අවබෝධ කරගන්න ගියාම දුක්ඛිත දේවල් කිසි දෙයකට මම කැමති නෑ. මේකේ එක දිගට දුක් හට ගන්නවා. දුක් සහිත සිතුවිලි එක දිගට හට ගන්නවා මට නවත්තන්න බෑ මාව තල්ලු කරගෙන මාව යට කරගෙන නේද මං එපා කියද්දී මට වැඩිය ශක්තිමත් පුරුෂයෙක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා වාගේ මාව පාලනය කරන බලවේගයක් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා වාගේ මාව යට කරගෙන හිර කරගෙන තල්ලු කරගෙන නේද ඒ අදාළ සිතුවිලි ඇවිල්ලා විතක මාව වැරද්දෙහි බඳවන ගතියක් තියෙනවා වැරදි කරවන ගතියක් තියෙනවා ආන්ගේ විදිහට හිතගෙන හොඳට මෙනෙහි කරනවා. මොකද්ද මේ මෙනෙහි කිරීම වල අරමුණ? මට ඕන විදිහට මේ සිතුවිලි උපදින්නේ නෑ කියන එක තේරෙන තුරු මෙනෙහි කරනවා. පැහැදිලිද? සමහර විට තේරුම් නෑ වෙන්න පුළුවන් තේරිච්ච පුංචි කැලලක් අරගෙන මෙනෙහි කරන්න. හරිද? තේරිච්ච පුංචි කැලලක් උඟාක් අයට සම්පූර්ණ කමඨහන තේරුම් නැත්නම් යාලා කමඨහනත් ඇහැලා දානවා. නෑ. යම් තැනකින් පටන් ගත්තාම ඉතිරි ටික ලෙහෙනවා. නේද? පැටලිලා තියෙන නූල් බෝල එකපාරටම එකපාරටම ලිහන්න බෑ එක කොනකින් ලිහාගෙන ගිහිල්ලා අන්තිමට වෙලාවකට උසල බලනකොට මේන් ඔක්කොම ටික ලිහිලා තියෙන වෙලාවකට. ඒ වගේ තේරුම් නැත්නම් තේරිච්ච එක තැනකින් මගේ මූණ මගේ මට ඕන හැටියට තියාගන්න බෑ කියන එක හරි අරගෙන මෙනෙහි කිරීමක් කරන්න. හරිද? හොඳයි. එහෙනම් දැන් අපි ආරම්භ කරමු. පූර්ව කෘත්‍යයන් වශයෙන් මුකුත් ඕනේ දැන් අපි පැය නේද? එකමාරක විතර කාලයක් පූර්ව කෘත්‍යයන් තමයි මේ කර කර හිටියේ. හොඳයි. හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා Tamanට අවශ්‍ය කරන කුසල සිතුවිල්ල උපදින්න. හැම කෙනෙක්ම සසර කරා වූ සියලුම කුසල ධර්මයන් නැවත නැවත ආවර්ජන වේවා. ත්‍රිවිධ රත්නයේ අනුභවය ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. Taman මේ ජීවිතයේදීම සියලු අවබෝධය ඇති කරගන්න අවශ්‍ය කරන කුසල චිත්තයන් මේ චිත්තසංතානවල උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ආරම්භ කරන්න. හොඳයි මම හිතන්නේ කාටත් යම් ප්‍රමාණයකට හරි මෙනෙහි කරා නම් පුංචි හරි අදහසක් ඇති වෙන්න ඇති අපි මේ විදිහට අහගත්ත ධර්මය මෙනෙහි කරනකොට අපිට යම් අදහසක් එනවා ඇත්ත නියෙන්නම් මේ කියන්නේ මම මෙච්චර කාල හිතා හිටිය හැටි වැරදි නේද අර තරහකාරයා ගැන හරි දේවල් ඇවිල්ලා කියද්දී අසහියෙන් හිටගෙන අර සිහිය උපදිනවා වගේ එකපාරටම නේද මතක් වෙන අපරාධ මම මෙච්චර කල් තරහෙන් හිටියේ කියලා. නේද? ආන් ඒ වගේ තමන්ගේ අනවබෝධයෙන් හිටිය කෙනාට අවබෝධාත්මක සිතුවිලි ඇති වෙනකොට සිහියක් උපදිනවා ඇත්ත නේනම් මේ කියන්නේ මට මෙතන කරන්න වැඩක් නැහැනේ වගේ අනුන්ගේ වැඩක් නෙමේක වගේ හැඟීමක් උපදිනවා ආන්ගේ උපදින හැඟීමට කියනවා සිහිය කියලා හරිද ඒ ඒ ඒ මොකද අසීහියෙන් හිටිය කෙනාට සීය උපදිනවා. දැන් මේක දැනගත් අන්න ඒක දැනගත් එකට කියනවා දැනගත් එකට කියනවා නුවණ කියලා. ඒ නුවණත් එක්කම අර අසීහියෙන් හිටිය කෙනාට සිහියක් උපදිනවා. ඒකට කියනවා සිහිය කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඒ සිහිය පවත්ව ගන්න කියලා. හරිද? දැන් ඔය සිහිය ඉපදුනේ ඇයි? උදෑසන ඉඳන් අනාත්ම සංඥාවට අදාළ දේවල් අපි අහගත්තා. අහගත්තු දේවල් මතක තියාගත්තා. මතක තියාගත්තු දේවල් මෙනෙහි කරා. නේද කුංචි දෙයක් හරි. නම් අහගත්තා, මතක තියාගත්තා, මෙනෙහි කළා. ආන්ගේ මෙනෙහි කර එන්නේ මේ කාරණා තුනින්ද මොකද උනේ? සිහියක් ඉපදුනා. ඉපදෙන්න හේතු වෙච්ච කාරණා අයින් වෙනකොට ඵලයත් අයින් වෙනවා. ඵලයට හේතු වෙච්ච කාරණා තමයි අහගත්තා, ධාරණය කරගත්තා, මෙනෙහි කළා. එතකොට මෙනෙහි කිරීම අයින් වෙනකොට ආයතරයක් ඔය උපදිච්ච සිහිය නැති වෙලා යනවා. ඒ හින්දා ඔන්න ඔය සිහිය පවත්වා ගැනීම සඳහා මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ සිහිය පවත්වා ගන්න ඕනේ. ඒ සිහිය පවත්වා ගැනීම හේතු වෙනවා ඊට වැඩිය එහාට අනාත්මය තේරෙන්න. එතකොට අන්න ඌට වැඩිය එහාට අනාත්ම හැඟීම තේරෙනකොට තේරිච්ච කෙනෙකුට ඔන්න එතකොට නුවණ දෙයනේ මේක නෙන්නම් මේ කියන්නේ කියලා. හරි ඊට වැඩිය එහාට තේරුනම ඒ ඒ ඒ වෙලාවේ නුවණක් උපදිනවා. ඒ නුවණත් එක්ක ඒ නුවණට අදාළ සිහියක් ඇති වෙනවා. ආන්ගේ සිහිය එතකොට මොකද කරන්න ඕන? පවත්වා ගන්න ඕන. මේ මේ වගේ ක්‍රමයක් සතිපට්ඨාන දේශනාවේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාථමිකව උපදවා ගන්නා වූ නුවණ පිළිබඳ සිහිය පවත්වා ගැනීම ඊට එහා ගිය නුවණක් සහ සිහියක් උපදින්න හේතු වෙනවා. ඒක පවත්වා ගැනීම ඊට එහා ගිය නුවණක් සිහියක්. එහෙනම් අර උපදින උපදින தත්වයන් පවත්වා ගැනීම ඊළඟ එකට ඊට එහා ගිය දෙයක් දැනගන්න හේතු වෙනවා. ඊට එහා ගිය දෙයක් දැනගන්න හේතු වෙනවා. අන්තිමට මේක කොහෙ ගිහිල්ලා නවතියද? මාර්ග ඥානෙ ඉපදලා තමයි නවතින්නේ. හරි. ඒකද ඔන්න ඔය අකුසලයන්ට ඉඩ නොදී ඒ ඉපදිච්ච හැඟීම පවත්වා ගැනීමයි ඊටාම වටින්නේ. හරි. එතකොට මේ පිළිබඳව දැන් අපි උදේ ඉඳන් සාකච්ඡා කරා. සාකච්ඡා කරපු දේවල් පිළිබඳව අපි පොඩ්ඩක් භාවනාත් කරා. ඒ පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව පොඩ්ඩක් ලියලවන්න. ඔය ටික හරියට තේරුම් ගත්තොත් ඉතින් ටික කතා කරගන්න පුළුවන්. හරිද? හැඟීම හරියට හැඟීම පිළිබඳ ගැටලුව නැති කරගත්තොත් අපිට හිතේ ටික ලේසියෙන්ම කතා කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපි උදෑසන වැඩසටහන ඉවර කරන්න ඉස්සෙල්ලා විශේෂ කාරණාවක් තියෙනවා සාකච්ඡා. පළවෙනිම ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ කඩන චීවරයට අමතරව පූජා කරන සුගත චීවරය කියලා එකක්. එහෙම එකක් එහෙම මං කිව්වේ නෑ. වැරදි අවබෝධයකට යයි එහෙම එකක් නෙවෙයි. කටින පින්කමත් නෙවෙයි ඔය ඔක්තෝබර් 8 වෙනිදා කරෙන්නේ අපේ අරන්නේ එකත් හොඳයි මතක් කරපු එක අරන්නේ කටින පින්කම තියෙන්නේ ඔක්තෝබර් 29 වෙනිදා ඊට අමතරව කැමති කෙනෙකුට ඕනනම් සම්බන්ධ වෙන්න පුළුවන් බොහොම වටින පින්කමක් තියෙනවා හෙට අනිද්දා මේ ලබන මාසේ 16 වෙනිදා මෙහි ඉඳන් නම් ඒවට සම්බන්ධ වෙන්න බෑ මම නමුත් නිකන් වගේ කියනවා හැන්දෑවේ 4ට සීමා සීමාව සම්මත කිරීමේ පුණ්‍ය කර්මයක් සිද්ධ කරනවා ඒක නම් බොහොම දුර්ලභ එකක්. මොකද සීමාවක් සම්මත කිරීම කලාතුරකින් වෙන්නේ. සුගත චීවරය කියලා මේ වෙලා අපි මේ කතා කරේ සුගත චීවරය කියලා කිව්වේ කටින චීවරයට අමතරව පූජා කිරීමක් නෙවෙයි. අපි ඔක්තෝබර් 8 වෙනිදා කරන පින්කමේදී බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. සංඝයා වහන්සේ විසේ පූජා කරන පූජා කරනවාට වැඩිය ආනිසංස අඩුද වැඩිද? සංඝයා වහන්සේට සාංගික කරලා පූජා කරනවට වැඩි ආනිසංස අඩුයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. නේද? නමුත් අපිට අවශ්‍ය කරන්නේ බුද්ධ ආලම්බන ප්‍රීතියක් ඇති කර ගැනීම, බුද්ධානුස්සති භාවනාවක් සිද්ධ කිරීම, නේද? ප්‍රතිපත්තිය පූජා කිරීමත් එක්ක බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන කෙරෙන බුද්ධ පූජාවක් විදිහටයි මේ චීවරය පූජා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රජාපති ගෞතමිය නේද අතිම සකස් කරගත්ත චීවරය පූජා කරන කරන්න හදපු වෙලාවේ බුදුරජාණන් වහන්සේම මොකද්ද සඳහන් කරේ? මහා සංඝරත්නයේ විශේෂ පූජා කරන්න කියලා. නේද? එතකොට අපිට ඒක හැඟීම කොච්චර ලොකු හැඟීමක් තියෙන්න ඕනද? අතීතයේ වැඩ වාසය කරමු. මොකද සාංගික කියන කාරණාව තියෙන වටිනාකම සරියුත් මුගලන් ආනන්ද රාහුලාදී මහා සීනාස්ත්‍රවයන් වහන්සේලාගේ පටන් සියලුම ස්වාමින් වහන්සේලාට පාවිච්චි කරන්න භාවිතා කරන්න පුළුවන් විදිහට පොදු කරලයි පූජා කරන්නේ. ඒකින්ද ඒකේ තියෙන ආනිසංසය වැඩි. ඔව් සිතෙහි පවතින අනාත්ම ස්වභාවය මෙනෙහි කරන ආකාරය යලිත් වරක් දේශනා කරන්න අපි ඒක දැන් කොහොමද ආය සාකච්ඡා කරනවා. ඔව් අද දින භාවනා කරනකොට හිත අනාත්ම ස්වභාවය මෙනෙහි කරන විට සිත වෙනත් අරමුණු වලට යන බව දකින විට මේ අවස්ථාවේදීවත් මේ සිත මාහට අවශ්‍ය පරිදි නොසිටියයි මෙනෙහි කළා. එවිට සිතෙහි පවතින අනාත්ම ස්වභාවය සෙවීමට ආනාපාන සති භාවනාවට ගොස් ඉන් පිට අරමුණු කරා යන විට එහි පවතින අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වේ අවශ්‍ය දෙයක් මේ අවස්ථාවේදීවත් මේ හිත මට විදිය ඕන විදියට තියාගන්න බෑනේ කියලා ඒකත් එක්ක ඇති වෙන අනාත්ම සංඥාව බොහොම හොඳයි. හැබැයි මේ ආනාපාන සතියට ගියා කියන ඒක හරියන්නේ ඒ වෙන භාවනාවල් පටලවා ගන්න බෑ. ඒ අදාළ හැඟීම විතරක් උපදවා ගන්න ඕනේ. හැමෝටම බොහොම හොඳයි මේ උපදේශ. අපි පටන් ගත්තේ අරමුණු කරේ. කොහෙවත්වත් තොහේ නෑ. ඒ කියන්නේ අපි එකම අරමුණකට යන්න ඕනේ. භාවනාවක් ආරම්භ කරම අපේ පරම අරමුණ අනාත්ම සංඥාව. එතකොට ඒකට ආනාපාන සතිය හරහා යෑම කියලා එකක් නැහැ. ආනාපාන සතියේදී අනාත්මය වර්ධනය කර ගැනීම විදර්ශනාවේදී තියෙනවා. එහෙනම් ආනාපාන සතියත් එක්ක හැම එකක්ම පටල ගන්න එපා. ඒකින්ද මේ මේ මේ විදිහටම මේ මේ වෙලාවක් මගේ සිත එකම තැනකට තියාගන්න බෑ කියන එක ඒක අපි ඉන්ද්‍රියන් කිසිවක් මේ මොහොතේදී මේ මොහොතේදී කිසිම ඉන්ද්‍රියක් මට අවශ්‍ය විදිහට තියාගන්න බෑ. ඒ එන්නේ ඒ පිළිබඳ දැනීමක් ඔය ඉන්ද්‍රියන් 12ම කරාට පස්සේ සිත ගැන විතරක් නෙවෙයි ඒ 6 ගැනම එකවර අනාත්මීය හැඟීමකින් දැනි දැනි වාසය කරන්න පුළුවන් ස්වභාවයකට අපේ సంతානය අපේ අපේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. ඒ ගැන අපි දැන් සාකච්ඡා කරනවා. අනාත්ම සංඥාව මෙනෙහි කිරීමේදී පළමුව අපදන්නා කරුණු මෙනෙහි කර, ඉන්පසු චක්කුන් අනත් ආදී වශයෙන් වාක්‍ය කියමින් මෙනෙහි කිරීම. වාක්‍ය නම් කියවෙන්නේ නැහැ. දැන් මේ අපිට දැන් මේ ප්‍රශ්නත් එක්ක තේරෙන්නේ අපි එක්තරා නීතියක් හදාගන්න හදනවා. නේද හැම දෙයකටම යම්කිසි නීතියක් හදාගන්නවා. මේකයි මේකයි හොඳ වැඩේ මේකයි නරක වැඩේ නෑ. එහෙම එකක් නෙවෙයි මේ. ඊළඟට ඊළඟ මේ ප්‍රශ්න කරෙන්න මම කියලා ඉන්නම්. මෛත්‍රිය මරණ සති ආදියමින් සම්මතයක් සජ්ජායනා කරමින් මෛත්‍රියේවත් මරණ සතියේවත් මම සම්මතයක් සජ්ජායනා කරන්න කියලා කවදාකවත් කියලා නැහැ. සම්මතයක් සජ්ජායනා කරාට කමක් නැහැ. ඒ සජ්ජායනාව වැරදි නැහැ. ඒ සජ්ජායනාවත් එක මොකද වෙන්න ඕන? භාවනාවේ එකම අරමුණ එක අරමුණේ භාවනාවක තියෙන මොකද්ද කුසල සිතෙහි බලය වර්ධනය කර ගැනීම. මෛත්‍රිය කියන්නේ කුසලයක්, කුසල සිතක් නේද? ඒකේ බලය ප්‍රබල වුණේ නැත්නම් අකුසලයට යට වෙලා යනවා. අපේ හිත හරියට නිකන් කබාදින එකක් වගේ. නේද? දෙන්නේ කියලා දෙපැත්තට කබාදිනවා වගේ කුසලය සහ අකුසලයේ පැත්තට ඇදිලා බලය වැඩි එක ක්‍රියාත්මක භාවයට යනවා. ඒක අපි කවුරුත් දන්නවා අත්දැකීමෙන්. එහෙනම් භාවනාවෙන් අපි කරන්නේ කුසල බලය වර්ධනය කරලා අකුසලය කවදාකවත් නැවත නැගී සිටින්න බැරි වෙන විදිහට අවබෝධයෙන් ප්‍රහාරයල කරලා විනාශ කරලා දැමීමක් ආයෙ නැති වෙන්න. ඉතින් ඒකින්ද මේ සම්මතය සජ්ජායනාව කිරීම කියන එක සමහර අය මුලදීම පටන් ගන්නවා. එහෙම මුලදීම පටන්ගෙන ඒක විතරක් සජ්ජායනා කර කර ඉන්නවා. අනිත් එක තමයි ලැබේවා ලැබේවා ලැබේවා මේකෙන් කොහොමද වෙන්නේ කියලා හොයන්නේ. අපි ළඟ තියෙනවා එක්තරා අන්ධ විශ්වාසයක්. මොකක්ද? මොකාක් හරි බලවේගයක් විසින් මේ භාවනාව කරගෙන යනකොට මට අවබෝධය ලබා දෙවි. දැන් මොනවා වෙයිද? දැන් මොනවා වෙයිද? තව පොඩ්ඩකින් මොනවා වෙයිද කියලා මොනවාද නිකන් වෙනකම් බලාගෙන ඉන්නවා වගේ. නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගත යුතු ආර්ය සත්‍යයක්. එහෙමද නැද්ද? ඒක සාක්ෂාත් කරගත යුතු දෙයක්. ඒක ප්‍රාර්ථනා කරලා ලබා ගැනීමක් නෙවෙයි. ඒකින්ද දැන් ලැබෙයි, දැන් ලැබෙයි, මොනවා ලැබෙයි කියලා භාවනා කරilla ඒක අන්ධ වේනියක්. ඒක අන්ධානුකරණයක්. ඒක නෙවෙයි මම කරන්න ඉස්සෙල්ලා දන්නවා මේකේ මොකද්ද වෙන්නේ කියලා. සම්මතයක් සජ්ජායනා කරාට කමක් නැහැ. ඒ සම්මතයත් එක්ක අදාළ කුසල හැඟීම වැඩෙනවනම් විතරක්. හරිද? රූපේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඔය විදිහට ඕන තරම් කියනවා. හැබැයි මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා පැහැදිලි කරලා දුන්නාම කාටවත් දරන්න බලන්න දෙයියනේ වෙච්ච දේ ඇත්ත නේ නං කියලා. එහෙනම් අර කියූපකින් ඇති වැඩක් නෑ හැබැයි යම් තරමටක අවබෝධයක් ඇති කරගත්ත කෙනෙකුට චක්කුන් අනත්තා කියනකොට හොඳම උදාහරණේ කර්ණීමේ සූත්‍රයේ නියතේදී කර්ණීමේ සූත්‍රයේ සජ්ජායනා කරනකොට සක්කෝ කියනකොට ඒ සක්කෝ ගුණයට අදාළ හැඟීම අති ප්‍රබලව තමයි දැනෙන්න ඕනේ සක්කෝ උජුච සූජුච සුවචෝ චස්සුවචෝ චස්ස මුදු අනතිමානී කියනකොට තමන්ගේ අනතිමානී ස්වභාවයෙන් තමන් ලත් ප්‍රබලත්වය තමන්ට ඒ මොහොතේ දැනෙන්න ඕනේ සන්තුෂ්ඨකෝච කියනකොට තමන් කොච්චරනම් නේද තෘප්තිමත්ව වාසය කරාද මම කොච්චරනම් අනිත් අයගේ වැරදි හමුවේ පවා අන් අය මට අකටයුතුකම් කරනකොට පවා නේද තෘප්තිමත්ව ජීවත් වුණාද කියලා තමන්ට දැනෙන්න ඕනේ ඒවා කරනකොට ඒවා දැනෙනවා සුබරෝච අපකිච්ච නේද මේ විදිහට තමන්ගේ කටයුතු අඩු කරගෙන තමන් කොයි විදිහට මේ ගුණාංගවල වර්ධනය වුණාද කියලා ඒ සත්‍යයනාවත් එක තමයි මතක් වෙන්න ඕනේ. ඒකත් එක්ක ලොකු හැඟීමක් ඇති වෙනවා. ඒකත් එක්ක නිවනට බර වෙච්ච කුසල සිත් පහළ වෙනවා. ඒ වගේ මේ සත්‍යයනාව වලට පුරුදු විය යුත්තේ ඊට කලින් කරගත යුතු හොඳ හැඟීම් ඇති කරගෙන ඒ සම්මත කරගත්ත සත්‍යයනාවක් කරනවා නම් ඒ හැඟීම් උපදින්නේ නැත්නම් කොහොමත්ම කරන්න එපා. ඒතර මෙතන එන්න ඕන ප්‍රශ්නේ මෙහෙමයි. මේ විදිහට මෙනෙහි කළා ඊට පස්සේ චක්කුංගනත ආදී වශයෙන් වාක්‍ය කියෙමින් මෙනෙහි කිරීම සුදුසුද? සුදුසු වෙන්නත් පුළුවන් නුසුදු වෙන්නත් පුළුවන්. සුදුසු වෙන්නේ කොහොමද? හැඟීම ඉපදිච්ච කෙනෙකුට සුදුසුයි. සුදුසු කියන්න පුළුවන්. අනිත් එක ඊට පස්සේ චක්කුන් අනත්තා ආදී වශයෙන් මෙනෙහි කරනකොටත් අදාළ හැඟීම තියෙනවා නම් විතරක් ඒ වචන ටිකත් එක්ක සුදුසුයි. නැත්තම් වචන මෙනෙහි කිරීමෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. බොහොම හොඳ ප්‍රශ්නයක්. නමුත් මේ දැන් ඉතින් ඒවා තේරෙලා තියෙන්න ඕනේ. එසේ නොවුනොත් සිත එක් එක් ආකාරවලට අනාත්මය මෙනෙහි කිරීමට පෙළඹෙනවා. එකගත වෙලපත් නොවේදයි සිතේ. හරි. නෑ දැන් අපි ඉස්සරහට කමඨහන මෙනෙහි කරනවා. මෙම ආරමුණ මෙනෙහි කිරීම රුක්ක මූලයකට ශුන්‍යාකාරයට යා යුතුමද? එදිනදා ජීවිතයේදී මෙනෙහි කිරීම සුදුසුද? එදිනදා ජීවිතයේදී මෙනෙහි කිරීම ඉතා සුදුසුයි. එදිනදා මෙනෙහි ජීවිතයේ මෙනෙහි කරන්න තමයි මේවා කරන්නේ. හැබැයි ඇයි රුක්ක මූලයකට අරන් එකට යන්න බෑ කියන්නේ? නේ. ඇයි අපේ පන්සලේ තියෙනවද මේ බෝධි මූලය? හැම පන් බලන්න මේ මහා නගරයක පවා විහාරස්ථානයක බෝධින් වහන්සේ නමක් ළඟට ගියාම මොකද වෙන්නේ? නෑ මිනිස්සු ගැවසෙන වෙලාවට නෙවෙයි. මේ පහම් පූජා නේද පින්කම් කරන වෙලාවට නෙවෙයි. දවාලක හෝ අපේ තාත්තා කෙනෙක් නම් රැයක හෝ රැ 9න් 10න් පස්සේ ඉන්නතරේ යන්නකො බලන්න. කොච්චර නිෂ්කලංකද කියලා. ජනශූන්‍ය ප්‍රදේශයක් හොයාගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙද්දී අපි මේකට හරිය හිතුවක්කාරකම්. මේ වෙන මොකක්වත් නෙවෙයි. හුඟක් වෙලාවට මම දන්නේ නැහැ මේ ලියපු කෙනා නෙවෙයි. හුඟක් වෙලාවට මට මේ වගේ ප්‍රශ්න එනවා. ඒන ප්‍රශ්න වල වැඩිපුර දෙනෙක්ගේ හිතේ තියෙන භාවනා කරන්න නැතුව මේක කරන්න පුළුවන් කියලා. හරිද? බැරි වෙලාවකවත් මේක ලියලා තියෙන්නේ භාවනා නොකර එදිනෙදා මෙනෙහි කිරීමෙන් මේක කළ හැකිද කියලා නම් මේ ලියලා තියෙන්නේ. ඒකෙදි මම ඒක හෙලා දකිනවා. නින්දා කරනවා. අපහාස කරනවා හරිද භාවනාව එපා කියන කට්ටියට එපා කියනවා නම් කවුරු හරි අපි අපහාස කරන්න ඕන එකට එදිනදා ජීවිතයේදී හැම වෙලෙම අපි මේකයි භාවනාවෙන් ඇති කරගන්නා වූ පන්නරය ප්‍රබල කුසලසිත එදිනදා ජීවිතයේදී නේද පාවිච්චි කෙරෙමින් කටයුතු කරන විදිහට කරමින් නෙවෙයි පාවිච්චි කෙරෙන විදිහට සකස් කරගෙන කටයුතු කිරීමට කියනවා සති සම්පජානනය කියලා හරිද? එහෙම නැත්නම් ඉතින් එහෙම කමටහනක් වෙනම ඕනේ නැහනේ. අභික්කන්තේ පටික්කත්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ ගතේටිතේ නිසින්නේ සුත්ති ඔය විදිහට වෙනම කමටහනක් තියෙන්නේ ඇයි? ඒ නේද? එහෙම තියෙන්නේ. සති සම්පජාන්නේ කියන්නේ ඒකයි කියලා අර්ථ දක්වලා තියෙනවා. එහෙනම් අපිට ඇති කරගත්ත කමටහනෙන් ඇති කරගත්ත සිහිය හැම ඉරියව්වකදීම පවත්වාගෙන වාසය කිරීම කමටහනට ගෝචර සම්පජාන්නේයයි. ඒකින්ද අපි අපි කැමති විදිහට එහෙම අර්ථ දක්වනව නෙවෙයි. රැකියා ස්ථානයේදී ඉතාමත් ඉවසීමෙන් සහෝදර කළමනාකර සහෝදර ශිල්පීන් සමග සේවය කරද්දී මා යටතේ සිටින සේවකයින් එය අනවශ්‍ය නිහතමානී බවක් ලෙස සලකමින් මා විවේචනයට ලක් කරති. අනිකුත් අයගේ සරපරස බවට මාද එලෙසින්ම පිළිතුරු නොදුන්නොත් ඔවුන්ට අසාධාරණයක් සිදු වෙනවා කියති. කලකිරීමටපත් වෙති නිහතමානී බව හා අයවසීම නිවටකමක් ලෙස සලකති මාහට හිතවත් අහිතවත් සියලු දෙනාටම මෛත්‍රී කරමින් අවංකව රාජකාරී කරන්නටත් ගැටුම් වලකවා ගන්නට දරන උත්සාහයේදී සේවකයන්ට අවශ්‍ය අන්දමේ නායකයෙකු වීමට අපොහසත් වෙමි මේ මොකද කරන්නේ මට නම් නායකයෙක් වෙන්න ඒ තරම් අමාරු වෙලා නැහැ. මෙච්චරයි ඔකට එක ප්‍රශ්නය, එක උත්තරය තියෙන්නේ. අන්න අර දොර අරගෙන මේ පැත්තට බලු පැටියෙක් ආවොත් මම මොකද කරන්න ඕන මේ වෙලාවේ? බල්ලා එළියට යන්නකෝ. නේද? ඔහොමනම් හරියන්නේ නැහැ. මෙහෙට ඇවිල්ලා හරියනවද? මේ පැත්ත ඔයාලට ගැලපෙන තැනක් නෙවෙයි කියලා හොඳින් කිව්වොත් මොකද වෙන්නේ? නේද? තවත් ඒ මොකද ඒ සතා ගන්නේ අර්ථ රසය නෙවෙයි ශබ්ද රසය. ආන් අපි අනාත්ම වශයෙන් හිතන්න පුළුවන්. ඒ කෙනාගේ සමහර සේවකාදීන්ගේ නේද මනසට මේක නොකල යුත්තක් කියලා. දැන් පුංචි ළමයෙක් කියන්නකො ගෙදරින් දැන් මේ වැඩ කරන කෙනෙකුට නෙවෙයි. ගෙදර ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුටත් ওই ප්‍රශ්නේ එනවා. පුංචි දරුවෝ අවුරුදු 7, 8, 9, 10 නේද 15 අය පවා 20 අය පවා සමහර අයට ඉතා හොඳින් කිව්වට ඒක කෙරෙන්නේ නැත්තේ එයාගේ චිත්තසංතානයට බය උපද්දුනේ නැත්තම් ඒ අදාළ දේ වලකින්නේ නැහැ කියලා මං අවබෝධයෙන් දැනගන්න ඕනේ. ඇඳේ සර්පයා වගේ නේද? බය ඉපදුන ගමන් හරි. එහෙනම් මම දැනගෙනම හැබැයි මම සරපරුසව කතා කරනවා සරසපරුසව කතා කරන්නේ සරපරුස හැඟීමකින් නෙවෙයි නේද මේ සතාව එළියට දාන්න මම මොකද කරන්න ඕන මෙහාට එන්නයි කිව්වේ මෙහාට එන්නයි කිව්වේ කිව්වොත් මෙහාට එනවා කියලා කිව්වොත් යනවා නේද ඒ වගේ එහෙනම් සමහර මිනිස්සුත් ඉන්නවා ශබ්ද රසයයි හරියන්නේ කතා කරන විලාසයට තමයි වැඩේ වෙන්නේ අපි දන්නා එයාගේ සිත ක්‍රියාත්මක වෙන්නේ ශබ්දයට වැඩිපුර නේද නුවණට වැඩිය ශබ්දයෙන් දැනගෙන කරන්නේ දැනගෙන ජීවත් වෙන්න කෙනෙකුට තමන්ගේ නිහතමානීකම රැකගෙන නමුත් රාජකාරී මට්ටමෙන් ඉතා ඍජුව ඍජු සහ මෘදු කියලා අපි සඳහන් කරලා තියෙනව නේද? ඉතා ඍජුව ඇත්ත කතා කරමින් ජීවත් වෙන්න කාලයක් යනකොට මිනිස්සු හොඳට තේරුම් ගන්නවා ඒක. ඒකින්ද කිසිම ගැටලුවක් නැහැ අනිත් එකකින් තරහ වුණත් කමන්නේ ඇත්ත කතා කරන්න. ඒක හැබැයි අර නිඳා වෙන විදියට අපහාස වෙන විදියට එහෙම නැතුව නේද? ඒ වැඩේ කෙරෙන්න අවශ්‍ය විදියට ඍජුවම කතා කරන්න එතකොට හරියි. මේ ප්‍රශ්නේ මම කියවන්නම් කොහොමද මේ ප්‍රශ්න වල මම නම නම් ලියන්න කියලා තියෙනවා මේකේ නම ලියලත් නැහැ මේ හොඳයි මේවා අපි ටිකක් කියවලා මේවා පිළිබඳව කතා කරන එක මේ ප්‍රශ්නෙත් තියෙනවා ඉස්තරහෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ එරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කාර්මික අවදනක් ගෞරවපූර්වක බලාපොරොත්තු වෙමි හරිද එහෙම තියෙන අතර වාරයේදී මෙන්න අහගන්න. පාන්දර ඇහැරුණාම වඩාත් ඉෆෙක්ටිව් සීක්වන්ස් එක මොකක්ද ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට? ඒ කියන්නේ බුද්ධ ආවාදේ මොකක්ද මෙතෙන්ට අදාළ ප්‍රශ්නාර්ථ ලකුණක්. වෙනත් විදිහකින් කිව්වොත් සක්මන් කරලා ඊට පස්සේ බද්ධපාරයන්කව ඇවිදිලා ඊට පස්සේ වතාවත් කිරීම ආදී ලෙසද කාර්යාල වේලාවේදී පුටුවක වාඩි වැඩ කරන කෙනෙකුට ඉතා ඉක්මනින් සමාධිගත වීමට හැකි ක්‍රමයකි හුස්මට හිත යොමු කිරීම කිසිම දේශකයන්න් වහන්සේ නමක් ඒ ගැන ප්‍රකාශ නොකරන්නේ එසේ කිරීම ප්‍රශ්නයක් ඇති නිසාද එච්චරයි. ප්‍රශ්නයක් ඇත ශ්‍රද්ධාව නැත ශ්‍රද්ධාව හදාගන්න. නේද? හ්ම්. එහෙම නේද? <laughs> එහෙම හොඳයි. ඔය බද්ධ පරයන්ගෙන් ඇති වැඩකුත් නැහැ. ඔය සීක්වන්ස් එකෙන් ඇති වැඩකුත් නැහැ. ඉතින් ඉස්සෙල්ලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිදරත්නය කෙරේ ශ්‍රද්ධාව හදාගන්න. ශ්‍රද්ධා බීජං තපෝ උත්ටි ප්‍රඥාමේ යුග නංගලං. තමන්ගේ ශ්‍රද්ධාව වර්ධනය කරගන්න. අනාත්මේ වඩන විට තමන්ම ඉදිරියේ මවාගෙන ඒ නැති බව මෙනෙහි කිරීම වැරදි. තමන්ම ඉතින් අම්මේ මවා ගන්න එපා දැම්ම. ඒක හරියන්නේ නැහැ. කොහොමත්ම තමන් ඉදිරියේ මවා ගැනීම ඒ ඒ ඉදිරියේ ඉස්සරහට තමන්ගේ රූපය ඇහෙන් පේන රූපයක් වගේ එකක් මවා ගැනීම භාවනාවේදී තරම්ම සුදුසු වෙන්නේ සුගත චීවරය ගැන කෙටියෙන් පහදන්න කියලා. මොකද අර කමඨහන් අදාළ නැති හින්දා මම එහෙම කිව්වේ. කමඨහන් අපි දැන් සාකච්ඡා කරමු ඉක්මනින්. සුගත චීවරය ගැන කෙටියෙන් පහදන්න කියන ආයතරයක් එක තියෙනවා. අපි ඒක සුගත චීවරය කියලා. ඒක සම්මත චීවරයක්. වෙනත් දැන් සාමාන්‍ය මෙහෙමයි. දැන් මේක කීප වතාවක් අහන හින්දා සාමාන්‍ය භික්ෂුන් වහන්සේගේ චීවරයකට වැඩිය දිගින් පළලින් වැඩි ඒ කියන්නේ දැන් අපේ අපිට සුගත චීවරයේ ප්‍රමාණය ඉක්මවා චීවරයක් සකස් කරගන්න බෑ. ඒකට අපේ ධර්මයේහි විනයෙහි තියෙනවා මෙන්න මෙච්චරයි සුගත චීවරයේ ප්‍රමාණය කියලා. ඒකට ඊට වැඩිය චීවරයක් පනවන්න වෙන්නේ නැහැ. බෑ නෙවෙයි වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ මොකද? එහෙම පැනපොත් එහෙම අතයසුත් ඊට වැඩිය ගොඩක් ගොඩාක් ලොකුයි. ඉතින් ඒකින්ද සුගත චීවරයට සම්මත ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය අතකින් මෙච්චර දිගක් සාමාන්‍ය චීවරයකට වඩා මෙච්චර දිගක් පළලක් කියලා ප්‍රමාණයක් තියෙනවා. ආන්ගේ ප්‍රමාණයටම අපි මේ චීවරය සකස් කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රද්ධාව උපදවා ගැනීම සඳහා. ඒකයි ඔකෝය නැත්තම් දැන් මට බයක් හිතෙනවා. මොකද තවත් අලුත් සම්මත දේවල් නේද නේද තවත් අලුත් අලුත් ක්‍රම පූජා ක්‍රම තවත් එකක් මං හින්දා පටන් ගනිවද්ද අද හැන්දෑව රැස්වීමේදී කතා කරලා බලමු. එහෙමනොත් ඒකත් අවලංගු කරමු. නේද නැත්නම් තවත් අලුත් එකක් පටන් ගනි නේද පූජා ක්‍රමයක් පටන් ගනි එහෙම වගේ අපිට දැනෙනවා නම් යම් හේකින් අපි මේ අපි ඒක ඒකත් අද අදහවසයි තව අපේ සංවිධායක මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළේ අනවශ්‍ය වගේ දැනෙනවා නම් නේද නැත්නම් මේක පටන් අරගෙන ඉන්න ලංකාවටම දැන් අර මොනවද අර මේ කප්පු කරගෙන යන්නේ ඒ වගේ ඊළඟට පටන් ගනි අපිත් සුගත ජීවිතයක් කරගෙන යනවා ඒ වගේ ඉවක් හරි දැනෙනවා නම් අපි ඒක පැත්තකින් තියලා නේද? අපේ ප්‍රතිපත්ති පූජාවක් කරලා නිකන් සිත මනස විඥානය තුනම ක්‍රියා කරන්නේ එකම තුනකින්ද මේ තුන එකිනෙකට වෙනස් නම් මේ වෙනස් වන්නේ අපි ඒවා ඒවා පිළිබඳව සාකච්ඡා කරමු. දැන් නම් ටික ටික තේරිලා තියෙන්න ඕන. දිග ප්‍රශ්න ඒවා. මානසික ලෙඩ කියනු මනසේ ක්‍රියාකාරීත්ව දුර්වලව අය කෙවෙන අයට බෙහෙත් දෙන්නේ මනෝවෛද්‍යවරයෙක්. ඒ බෙහෙත් දෙන්නේ මොළයට, හදවතට නෙවෙයි. මනස තියෙන්නේ මොලේ යයි නිගමනය කළ හැකිද? මේ එහෙම දැන් මෙහෙමයි. දැන් අපේ මානසිකාරය කියන්නේ මම නිකන් කෙටියෙන් කියන්නම්. මානසිකාරය කියලා කියන්නේ අපි එදා කතා කරන ආත්ම සංඥාව කතා කරන ආනේ අපි රඳ කතා කරන් තියෙනවා. ඒ පිළිබඳ කතා කරන් තියෙනවා. මන දැන් ඒක මම චුට්ටක් කියන්නම් නමුත් මනස කියන ඉන්ද්‍රිය මේ රූප කොටසකටම ਸਰව සම්පූර්ණ සම්බන්ධයි කියලා ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි රූපයකට සම්බන්ධ නැහැම කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒ? අපිට මනස කියන තැනින් උපදින්නේත් මොකද්ද මනෝවිඤ්ඤාණය. එතකොට ඒ විඤ්ඤාණයට හේතු වෙන්නේ නාම රූපයයි. විඤ්ඤාණේ නාම රූප නාම රූපේ විඤ්ඤාණයට හේතු වෙනවා. විඤ්ඤාණය නාම රූපයට හේතු වෙනවා. එහෙනම් නාම රූප දෙකේම හේතු වෙලා තමයි විඥානයක හට ගැනීම සිදු වෙනවා. එහෙනම් මනස කියන වැඩ පිළිවෙල තුළ උපදින්නා වූ මේ මානසිකාරය සකස් වෙන්න නාම රූප කියන දෙකම හේතු වෙනවා. ඒක අපි පැහැදිලි කරගමු මේ කමඨහන අවසානයේදී ඇති වෙන ප්‍රශ්නත් එක්ක. මේ ඔව් කමක් නැහැ මේකටත් උත්තර දුන්නට මේ බෙරික් සාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ පවත්වන ඊළඟ වැඩසටහන් පවත්වන්නේ කවදද කියලා අහලා තියෙනවා. ඒක කාට හරි අවස්ථාවක් ඇති. මම දන්න හැටියට දෙසැම්බර් 22 ජනවාරි 23 අතර තමයි දැනට යෙදලා තියෙන්නේ. දෙසැම්බර් 22ත් ජනවාරි 23ත් අතර. සිතට අවශ්‍ය පරිදි සිත හැසිරෙයි. රූපේද කර්මාදී හේතු අනුව තීරණය වෙයි. මෙහිදී මට අවශ්‍ය පරිදි කිසිවක් සිදු නොවන බව පැහැදීමේදී මම යනුවෙන් කුමක් අර්ථ නිරූපණය වේදැයි සඳ පහදා දෙන්න හරි. ඒ ප්‍රශ්නේ බොහොම හරි. මෙහෙමයි. දැන් අපි බැකෝ යන්ත්‍රයකට පණ නැහැ කියලා කතා කරන්න යනවා. නේද? මේතෙන්දී අපි කියනවා බැකෝ යන්ත්‍රයක් කියලා. නේද? එතකොට ඇයි මේ බැකෝ යන්ත්‍රය කියලා එකක් සම්මත කරගෙන තියෙනවා. එතකොට අපි මම මගේ කියලා සම්මත කරගෙන තියනවද නැද්ද? නේද? කෙස්ලොම් නියදත් ආදී වශයෙන් සම්මත කරගෙන ඒ වාගේ එකතු අරගෙන මම මගේ කියලා මේ චිත්ත පරම්පරාව නාම පරම්පරාව මම මගේ කියලා සම්මත කරගෙන තියෙනවා. මං කියනවා අන්නර ලොකු පස් කැටයක් තියෙනවා කුඩු කරන්න කියලා. දැන් මම කතා කරන්නේ මොකද්ද පස් කැටේ ලොකු ගලක් තියෙනවා ගල් කුඩු බවට පත් කරන්න කියනවා. දැන් මම කතා කරන්න ඉන්නේ ලොකු ගලක් තියෙනවා කියලා නේද? ඒ වගේ මේ බලන්න මේ ප්‍රශ්නේ දිහා. මට අවශ්‍ය පරිදි මම කියලා කතා කරනවා මම යනුවෙන් කුමක් අර්ථද මම යනුවෙන් කතා කරන්නේම සම්මත කරගත්ත දේ. ඉතින් මම ගැන කතා කරන්නේම අභිමම ගැන කතා කරන්නේ විදර්ශනාවේදී මම මගේ කියලා කතා කරන්නේ මොකටද? මම මගේ කියන එක නැති කිරීම සඳහා. නැතුව දැන් විදර්ශනාවේදී දැන් හුඟක් අය ඔක මගෙන් අහනවා. ඒ විදිහටම හුඟක් හොඳ ප්‍රශ්නයක් මේ අහන්නේ. මෙතන පැටලිල්ලක් තියෙනවා. එහෙනම් කවුද මේ මම? නේද? දැන් මේ මම මම කියලා කතා කරන කෙනා කවුද? නෑ. ඒක මන කල්පිතයක්. විතරයි. ඒක තේරුම් කරවන්න ඒක අතට අරගෙන කතා කරන්න ඕනේ නේද? යමක් තේරුම් කරන්න නම් ඒක ඒ දැනට සම්මත කරගෙන තියෙන එක අරගෙන සම්මතය අපි විමසනකොට පරමාර්ථය ඉස්මතු වෙලා එනවා. ම්ම් බ්‍රහ්මචර්යාවේ යෙදිලා අවුරුදු 23ක කාලයක් අබ්‍රහ්මචර්යාව අබ්‍රහ්මචාරිකව වාසය කරලා තියෙනවා සිල් සම සිල්පදයේ සමාදන් වෙන්න උවමනාද ආනිසංස ලැබීමට කියලා. මෙහෙමයි දැන් අපි යම් කිසි කෙනෙක් අපි හිතමු මෙහෙම අබ්‍රහ්මචාරීව නැත්නම් මේ බ්‍රහ්මචාරීව වාසය කිරීම බ්‍රහ්මචාරීව වාසය කරන් කරේ කෙනෙක් බ්‍රහ්මචාරීව වාසය කරන්නේ මේ තියෙන රාගාදී කෙලෙස් ධර්ම වලින් ඉවත් වීම සඳහාම ඒ සඳහා තියෙන ඇලීම පවා නැති කර දැමීම සඳහාම ඒ සඳහා තියෙන කැමැත්ත සම්පූර්ණයෙන් දුරු කරලා ඒ ඒ ඒකෙන් සම්පූර්ණයෙන් වෙන්වීම සඳහාම මම බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියන අරමුණෙන් ජීවත් වෙනවා නම් ඒක සමාදම් වෙලා තමයි. ඔය සමාදම් වීම කියන්නේ වචනෙන් කීම නෙවෙයි. සමහර විට කෙනෙකුට අපි හිතමුකෝ තරුණ කාලයේදී තමන්ගේ ස්වාමියා මියදුනා. දැන් මෙයා ශිෂ්ට සම්පන්නව ජීවත් වෙන කෙනෙක්. නැත්නම් මෙයා වෙනත් විවාහයක් කරගන්නේ නැතුව හරි හිටියා. දැන් එයාට බයා බ්‍රහ්මචාරයේ ඉඳලා තියෙන්නේ නේද? අර වගේ ඇලීම නැති කිරීමේ කියන චේතනාවෙන් නොවේ නම් ඇලීම නැති කිරීම කියන චේතනාවෙන් නොවේ නම් එතනදී ඒ කුසලය වැඩෙන්නේ නැහැ. නමුත් ඒ වෙන්වීම නිසා, ඒ වෙන්වී දීම නිසා වෙන්වී දීමට පුරුදු වෙනවා. නමුත් ප්‍රබලව අර කුසලය වැඩෙන්නේ නැණමුත් ඇතර කුසලයක් නැම කියලා කිව්වොත් ඒක ලොකු අසාධාරණයක්. එහෙම නැහැ. වෙන් වෙලා ඉන්නකොට අපි යාළුවෙක්ගෙන් වෙන් වෙලා හිටිය කියන්නේ. දැන් මේ මේ බලන්න මේ අපේ දිහා බලලා අපිට ඒක හොඳට හොයාගත්තයි. මේ සියලු වෙන්වීම මොකටද? සියලු වෙන්වීම බැඳීම් අයින් කරගන්න. ඊටාම බැඳීමකින් හිටිය යාළුවෙක්ගෙන් පුංචි කාලේ වෙන කරන්න දෙයක් නැති හින්දා අවුරුදු ගාණක් වෙන් වෙලා ඉන්නවා. නේද? අවුරුදු ගාණක් වෙන් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? අර තියෙන බැඳීම අඩු වෙනවා. සමහර වෙලාවල් වලට අපි දැන් ඊටා දැඩි බැඳීම් තියෙන අයගෙන් බැඳීම ආඩු කරගැනීමේ අරමුණෙන්ම අපි වෙන් වෙලා ඉමු කියලා වෙන් වෙලා ඉන්න අවස්ථා තියෙනවා. නේද? අවබෝධයෙන් කටයුතු කරන අය. අපි වෙන් වෙලා ඉමු. දැන් මේ බැඳීම වැඩි. දැන් වෙන් වෙලා ඉන්න ඕනේ කියලා. එතකොට මේ බැඳීම අඩු කර ගැනීම සඳහාමයි. ඒ වගේ Brahmacharyaවෙහි යෙදෙන්නේ Brahmacha ආරති විරති පටිවිරති කියන අරමුණෙන්ම වෙන් වෙනවා නම් ඒක තමයි නියමම අර්ථාන්විත සමාදන් වීම. හරිද? ඒ කියන්නේ මම මේ සඳහා නොයලීම අරමුණු කරගෙනමයි වෙන් උනේ. මං මේ සඳහා තියෙන අතහැරීම අරමුණු කරගෙනමයි වෙන් වෙන්නේ කියලා. එහෙමයි ඒක තමයි නියමම සමාදානය. ඒතරයි ආර්ය මාර්ගය වැඩෙන මට්ටමකටපත් වෙන්නේ. ඒකින්ද ඒක බලන්න මම වෙන් උනේ ඇයි? දැන් නම් වෙන් වුණා වුණත් දැන් අවුරුදු 27ක වගේ කාලේ ඉඳන් මේ විදිහට ජීවත් වෙනවා. දැන් අවුරුදු 50යි. නමුත් දැන් හරි සමාදම් වෙන්න මම මේ தത്വයට නේද? නැවත කොයි කවදා මේ මේ සඳහා තියෙන ඇලීම් මාත්‍රේ පවා අයින් කරලා දාන්න මේක සම්පූර්ණයෙන් අතහැරලා දැමීම සඳහාම කියලා සමාදම් වෙන්න ඕනේ. අර චේතනාව ගැන තමයි හැම වෙලේම ප්‍රශ්නයක් ආවම බලන්න ඕනේ. අසුභ භාවනාව පහසුවෙන් වැඩෙන කෙනෙකුට අනිත්‍ය භාවනාවක් පුරුදු කිරීම අවශ්‍යයෙන්ම සිදු කළ යුතුද? සිදු කළ යුතු වෙනව නේද? ඇයි? අසුභ භාවනාව අවසානයේදී කොහොමද තියෙන්නේ? සමුදය වය සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා ආන් ඒ අසුභ භාවනාව ප්‍රබලව කරන කෙනෙක් කවදා අනිත්‍ය භාවනාව කරලා තිබුණොත් එයාට අසුභයෙන් ඇති කරගන්නා වූ හැඟීම අනිත්‍ය පැත්තට හරව ගන්න නැත්නම් ඇතිවීම නැතිවීම දැක්කට පස්සේ අනිත්‍ය පැත්තට හරව ගන්න තියෙන පහසුව තියෙන හැකියාව ගොඩාක් වැඩි. එහෙනම් අනිත්‍ය භාවනා, අනිත්‍ය සංඥා, අසුභ සංඥා වගේ දේවල් ඔක්කොම පුරුදු කරන්නේ ගොඩක් වටිනවා. අජත්තං වා බහිද්ධාවා යමෙන් පිටතින් එන Tamanගේ හුස්ම රැල්ලද පිට අන් අයෙකුගේ හුස්ම රැල්ලද කියා දැන ගැනීමට කැමති නෑ නෑ නෑ නෑ අන් අයගේ හුස්ම රැලි තමන්ගේ ඒ මොකක් පිටතින් එන හුස්ම රැලි මොකක්වත් නෙවෙයි. ඒකේ ඉති අජ්ජත්තං වා බහිද්ධාවා කියන්නේ කායානුපස්සනාව. ඕකෙදී අපිට සිහියක් උපදින තුරු ආනාපාන සතියේදී අජ්ජත්තික බහිද්ධ මට්ටමට යන්නේ නැහැ. මොකක්ද තුන්වෙනි පියවරේදී උපදින සිහිය? අපි ඒක ඊළඟ වැඩසටහනේ මම හිතන්නේ වෙන්න ඇති. කතා කරන ආනාපාන සතිය කතා කරද්දී උපදින සිහිය තමයි හුස්මක් කියන දේ තමයි මම මගේ මගේ ජීවය මගේ ආත්මය කියන්නේ මේ හුස්මට විතරක් වැටෙනවා. හරිද? අනිත් ටික ඔක්කොම මගේ නෙවෙයි කියන අදහසකට එනවා හරියට භාවනාව වර්ධනය කරන කෙනෙකුට. ඒක ඇත්තක්ද? ඒකත් බොරුවක්. නේද? ඒකත් බොරුවක් කියන්නේ ඒක වැටහෙන ආකාරයක්. එතකොට මේක මේ හුස්ම කය විතරක් මමය මගේ මගේ ආත්මය කියලා තේරිච්ච ගමන් gederin අම්ම මතක් වුණත් හිතෙන්නේ හුස්මක් විතරයි එතන තියෙන්නේ කියලා. හරිද? ආන් එතකොට ආන් අර බාහිර කය පිළිබඳවයි ඒ අවබෝධය. තමන් මේ කය පිළිබඳ ඇති කරගන්නා වූ අවබෝධය එහා පැත්තට දානවා මිසක්කා මේ වෙන බාහිර හුස්මක්වත් අනුන්ගේ හුස්මක්වත් ගැන ඒ පටන් ගන්නකොටම එහෙම තරකට වැටෙන්නේ නැහැ. ඒකද ඒක ඇති වෙන අවබෝධය අනිත් පැත්තට යොදා ගැනීම තමයි. තමන් තුලින් අනුන් දැකීම කියලා කියනවා හරියටම හරි. තමන් තුලින් අනුන්ව දැකීම. තමන් තුලින් අනුන්ව දැකීම. ධ්‍යාන වැඩිීමේදී ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වැඩෙන්නේ නැත්තේ කුමක් නිසාද? ධ්‍යාන හතරම මිනිත්තු 15ක් පමණ වැඩිවීමට හැකියාවක් ඇත. දැන් මෙච්චරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ දැන් නම් මට අද කියන්න බැරුණා නම් ලියන්න කියලා නම් ලියලා නැහැ. කොහොම නමුත් කමන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වැඩෙන්නේ නැත්නම් ඒක ධ්‍යාන භූමිය නෙවෙයි. හරිද විනාඩි 15ක් ඉන්නවා කියලා අපි දැන් මට බයක් හිතෙනවා මේ කවුරු හරි මේ කරපු කෙනා මෙහෙම නම් කරන්නේ ඒක ධ්‍යාන භූමිය කියලා හිතාගෙන මෙහෙම නම් කරන්නේ ලොකු ගැටලුවක් මෙතන එක නේද මේ හරිය දෙක මෙහි තුන මෙහි හතර කියලා අර අපි එක ආරම්භණයක ඉන්නකොට මේ කාටත් ඒ අත්දැකීම ඇති හිත එකඟ වීගෙන එනකොට නිකන් මේ ඔළුව හිර වෙනවා වාගේ නිකන් නේද නිකන් පොඩ්ඩක් තද වෙනවා වාගේ ආන් ඒවා ඉතින් තියෙනවා කාටත් නේද ටිකක් වෙලා යනකම් ඒවා ධ්‍යාන විදිහට ගන්නවා සමහර ඇත්තෝ. යන්තම් කිත් ඒකාග්‍රතාවයේ ධ්‍යානය. පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ ධ්‍යානෙ ධ්‍යානෙ ධ්‍යානෙ ධ්‍යානෙ ධ්‍යානෙ ධ්‍යානෙ ධ්‍යානෙ ධ්‍යානෙ කොහොමද පළවෙනි ධ්‍යානෙ කියලා හිතන්නේ. හරිද? ඒ වගේ නිකන් තියෙනවා මේ මම ඔකට මතක් කරන්නේ නේද මනෝවෛද්‍යවරු මෝහණය කරන්නේ නේද ඒ ප්‍රතිකාර සඳහා? එයාලට මෝහණය කරලා සමහර පරිසරවලට පවා එයාලගේ හිත අරගෙන යන්නේ. එහෙම පුළුවන් මේ සද්දෙට නැත්තම් පොඩි පොඩි මානසික වශයෙන් අපිව නොයේකුත් තැන් වලට දාන්න පුළුවන්. මේ ප්‍රශ්නේ හොඳයි. මොකද මේ විමසලා තියෙනවා. මොකද මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වැඩෙන්නේ නැත්තේ කියලා අහලා තියෙනවා. පැහැදිලිවම ධ්‍යාන මට්ටමකට ගියා නම් ඒ අංග ටික එකතු වෙන්න ඕනේ. එහෙනම් මේ මේ කරගෙන යන කෙනාට පැහැදිලි වශයෙන්ම ඒ ධ්‍යාන ගැන තව හොයන්න වෙනවා. හොයනකොට හොයාගන්න පුළුවන්. ඔව් ලොකු ප්‍රශ්න වගේක් තියෙනවා මහා තත්ත්වයේ චත්තාරීසාකාර විපස්සනාව කියලා දැන් මට ඒ ඒ ඔක්කොම මෙතෙන්ට ගන්න බෑ ශුන්්‍යතාවය සහ චේතෝ විමුක්තිය ගැන අහනවා චේතෝ විමුක්තිය කියන්නේ මෛත්‍රිය ආදී මම කෙටියෙන් කියන චේතෝ විමුක්තිය කියන්නේ මෛත්‍රිය ආදී මේ දේවල් වලින් අපේ අකුසල චෛතසිකයන්ට තමන්ගේ චිත්තසංතානයට එන්න නොදී ආරක්ෂා වෙන මට්ටමට ආවම කියන චේතෝ විමුක්තිය කියලා. ශුන්්‍යතාවය කියලා කියන්නේ ඔතන ඔය ශුන්්‍යතාවය ශුන්්‍යතාවය කියලා කියන මට මේ ළඟදි සූත්‍රයක් හම්බුණා. ඒ සූත්‍රෙත් පැහැදිලිව තියෙනවා මේ ධර්ම විනී ශුන්්‍යතාවය කියන්නේ ආත්ම වශයෙන් ශුන්‍ය බව විතරයි. ආත්ම වශයෙන් ශුන්‍ය බව. මේ ලෝකයේ ශුන්‍යයි කියලා කොහේවත් ධර්මයේ දේශනා කළා නැහැ. ලෝකයේ ශූන්‍ය නම් හරිද? ලෝකේ ශූන්‍ය නම් මොනවයින්ද ශූන්‍ය කියන එක කියන්නේ නැතුව ශූන්‍ය කියන එක කියන්න බෑද? ගණිතාර්ථ දැක්වීමෙන් ගත්තත් බිඳුව සහ ශූන්‍ය කියන දෙක අතර වෙනසක් තියෙනවා. බිඳුව කියන්නේ ඊටාම පුංචි අගයකට, ඊටාම පුංචි අගයකට කියනවා බිඳුව කියලා. ඒකට අගයක් තියෙනවා. එතකොට ශූන්‍ය කියලා කියන්නේ මුකුත් නැහැ කියන එක. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආත්ම වශයෙන් අපිට කියන්න පුළුවන් මෙතන මේ ස්ථානය ද්‍රවිඩ අයගෙන් ශූන්‍යයි. ආ එහෙම කියන්නේ ද්‍රවිඩය කවුරුවක්වත් නැහැ සමහරට ඉඳී මම කියන්නේ නිකන් උදාහරණයක් විදිහට. හරිද? මේ ස්ථානයේ ජපන් අයගෙන් ශූන්‍යයි. මේ ස්ථානයේ කොටින්ගෙන් ශූන්‍යයි. ආන් එහෙම කියන්න පුළුවන් අපිට. මොකක් හරි දෙයක් කියලා ඒකෙන් ශූන්‍යයි කියන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලි ශූන්‍ය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ආත්ම වශයෙන් ආත්ම වශයෙන් ශූන්‍යයි. හරිද? ආත්ම අපේ කට්ටිය මොකද කරන්නේ? ලෝකේ හිස් ලෝකේ හිස් ශූන්‍ය ශූන්‍ය ශූන්‍යයි කියලා ඒක ඒකේ ශූන්‍ය සංඥාවක් හදාගන්න හදනවා මේ තියෙන ඔක්කොම නැහැ කියලා. හරිද ඊට පස්සේ මේ ශූන්‍ය සංඥාවත් එක්ක මොකද වෙන්නේ මේ කරන කියන දේවල් ඒ ඔක්කොම ශූන්‍යයි. ඒකට ඊට පස්සේ හරියන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මට මට ඇවිල්ලා කියන ඕන තරම්. වැඩක් නැහැ නේ හාමුදුරනේ නේද? මෙහෙ ශූන්‍යයි මෙහෙ ශූන්‍යයි ඒක වැඩක් නැහැ නේ. හරිද ඊට පස්සේ අට්ටික සංඥාව වඩන්න කිව්වා මම එක දවසක කෙනෙකුට අට්ටික සංඥාව වඩන්න භාගයට ඇවිල්ලා මට කියනවා අට්ටික සංඥාව හරියන්නේ නැහැ. ඇයි? ඒකත් අනිත්‍යයි මේක ශූන්‍යයි. හරිද? පටන් ගන්නකොට ශූන්‍යයි කියලා ඔක්කොම නිකන් ඉන්නවා. ඒකින්ද එහෙම ඒක මේකට අදාළ නෑ මම නිකන් මතක් කරන්න කිව්වේ. ශූන්‍යතාවයෙන් අදහස් කරන්නේ ආත්මයෙන් ශූන්‍යයි කියන එක. මේවා නම් හොයලා බලන්න ඕන මම නම් හිතන්නේ කොහොම වෙයිද දන්නේ නැහැ. ගෞතම බුදු සාසනයේ සෝවාන් පලස්ත බුද්ධලේකු මෛත්‍රී බුදු සාසනයේ පැවිද්ද ලබාගත හැකිද? දැන් කියන්නකෝ දැන් වැඩි. බුද්ධ ශාසනයේ එවැනි අවස්ථා තිබු බව සඳහන් වේද යන්න මේක නම් කරුණු හොයන්න ඕනේ. මේ මම ඉතින් අවවාදයක් විදිහට දෙන්නේ මේ මගේ හැරෑම නෙවෙයි මට නම් මේක ගැන හොයන්න බෑ වෙලාවක් නැහැ. නේද වෙලාවක් නැහැ ඇත්තටම මේ ගැන අපි හොයමු මේක හෙව්වට කමක් නැහැ මොකද හිතන්නත් පුළුවන් සමහර විට නේද කෙනෙකුට මහා දීර්ඝ කාලීනක නේද භවයක් ලැබෙන්න පුළුවන් සමහර විට නේද දැන් බ්‍රහ්ම ලෝකවල එහෙම තියෙනවනේ එහෙම ඒවා නේද ඒකින්ද එහෙම බැරි බෑම කියලා හිතන්න බෑ නේද බෑම කියලා හිතන්න බෑ මට නම් තේරෙන්නේ නැහැ ඒක ඒක කරුණු සහිතව ධර්ම නියාමයේ කොහොමද දන්නේ ඒ ගැන හොයලා බලමු මම හිතන්නේ බෑ බැරි වෙයිද දන්නෙත් නැහැ මට තේරෙන්නේ නැති එකක් ඒක. සිත පාලනය කරන්නේ සිත නම් සිත ස්වභාවයෙන්ම නැඹුරු කෙලෙස් කිරීමට නම් සිත පාලනය කරන්නේ කුමක් විසින්ද? සිත යහමකට යොමු කරවන්නේ කවුද? කවුරුත් නැත. මේ දැන් ඔය ඔය ප්‍රශ්නෙටම එක දවසක් උත්තරයක් දුන්නා. හැම දෙයක්ම හේතු සහගතව සිද්ධ වෙනවා. හරිද? ඒත් සාගත සිද්ධ වෙනවා. ඉතින් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්නත් එක්ක මම බුද්ධ බුදානුසතිය වඩනකොට කිව්වා මතක ඇති. අද අපි මෙතෙන්ට එකතු වෙලා මේ සාකච්ඡා කරලා ගෙදර ගියාම වෙනදාට වැඩිය කුසලයෙන් පෝෂණය වෙලා ඉන්නවද නැද්ද? සතියක් විතර යනකම් නේද ඊට පස්සේ අඩුයි නේද? ආ දැන් කපටි උත්තර දෙන්න. උත්තර දෙන්නේ නැහැ හරියට. ඔය හාමුදුරුවෝ හදන්නේ අල්ලගන්න තමයි කියලා නේද? ඔව්. කොහොම නමුත් අපිට මේ තියෙන පෙළඹවීම නේද අපිට කුසලයේ පැත්තට තියෙන තල්ලුව ලැබුණේ අපේ දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් කෙටින් කියනවා නම් ගුරුවරු හෝ දෙමව්පියෝ කියන කල්යාණ මිත්‍රයන්ගෙන් නේද? ඒ කල්යාණ මිත්‍රෙන්ට ඒ තල්ලුව ලැබුණේ ඊටහා කල්යාණ මිත්‍රෙන්ගෙන්. එහෙම එහෙම කුසල තල්ලුවේ ආරම්භය කොතනද? බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ තුලින් අපිට ඇහිච්ච ඒකනේ අර සාමාන්‍ය ඵල සූත්‍රය ආදී සූත්‍ර ධර්මවල තියෙන බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා. ඒ විදිහටම තියෙනවා. හරිද? ඒ කොහොමද බුදු ගුණත් එක්ක තියෙන්නේ? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ ආදී ගුණයෙන් යුක්ත බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ නෛර්යානික ධර්මය මුලැමැද අග කල්යාණ කොට දේශනා කරනවා. ඒ දේශනාව අහන පින්වන්ත කුල පුත්‍රයෝ කියලා තමයි තියෙන්නේ මේ පටන් ගැනීම තියෙන්නේ. ඒතර එතනින් පටන් ගත්ත තල්ලුව හරියට මම කියන්නේ ඔකට අර නිශ්චල ජලාශයකට ලොකු ගලක් දැම්මොත් මැදට එතනින් ඇති වෙන රැල්ල හේතු වෙලා ඊළඟ රැල්ල ඇති වෙනවා. ඊළඟ රැල්ල එහෙම ඇති වෙනවා. ආන් එහෙම රැලිය ඇති වෙන ස්වභාවයක් තියෙන කුසල රැල්ලක් අපේ හරහත් මේ යමින් තියෙනවා. නේද? මේක කරන්නේ කවුද කියලා අහුවොත් වතුර පාරකට ගලක් කඩනවාම ඩබොක් ගාලා ලොකු ගලක් නේද? අර ඇති වෙන රැල්ල එක රැල්ලක් ඊළඟ රැල්ලට එකක් එකට ඒකට හේතු වෙවි හේතු වෙවි හට ගැනීමක් සිද්ධ වෙනවා. මේක කරන්නේ කවුද කියලා හුවොත් කවුද මේ රැල්ල හැදුවේ? නේද? හේතු නිසා සකස් වීම. එන්නේ ඒක තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ කරන්න එන්න වෙන්නේ හේතු නිසා. නේද? කරන්නේ හේතු හින්දා. ඒවා හේතු වෙලා නැවත ඊට වැඩි කුසලයක් පහළ වෙනවා. ඒක හේතු වෙලා ඊට වැඩි කුසලයක් පහළ වෙනවා. අන්න එහෙම සිද්ධ වෙන සිද්ධියක් මිසක්කා මේ එහෙම කරන්නේ කියලා කෙනෙක් කරන්නේ කියලා කෙනෙක් පනව ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මුලදී එහෙම දැනෙනවා. හරියටම මේ ගැන හේතුඵල ධර්ම Tamanට පරිසම්පාද ධර්මයට අනුව Tamanට තේරෙන්න පටන් ගන්නකොට ඒ ප්‍රශ්නේ නිෂ්පල බව දැනෙනවා. ඔයිට වැඩිය ලොකු ප්‍රශ්නයක මම පැටලලා හිටියා පොඩි කාලේ මම හිතුවේ බුද්ධ ශාසනයට කරන ලොකුම හානිය තමයි මම නෑ මගේ නෑ කියලා කියන එක මේක කවුරු හරි විරුද්ධකාරයෙක් කවුරු හරි ශාසනයට විරුද්ධකාරයෙක් තමයි මේක කියන්නේ ඒකෙන් මේ වෙන්නේ මොකද? ඒ ඉතින් ඒ දවස්වල කවුරු හරි කිව්වහම මම මගේ කියන සංකල්පයක් ඒක සංකල්පයක් විතරයි කියලා තේරෙන්නේ නෑනේ පුංචි කාලේ නේද? මම නෑ මගේ නෑ කියලා කියපු ගමන් ඒකට නිඳා කරන්න ලේසියි. කොහෙද මම නෑ මගේ නෑ කියන කතා කරන්නේ එතකොට කවුද? ඒ තේරෙන්නේ නැහැටි. ඊට පස්සේ සංකල්පම වශයෙන් හොයාගෙන යනකොට මේ සංකල්පය මේක පැහැදිලිවම සංකල්පයක් විතරයි කෙනෙක්ගේ ඉරත් තුළ ඇතින සංකල්පයක් විතරයි කියන එක තේරෙනවා. නමුත් ඒ ටික නැතුව අර ටික හම්බ වෙනකොට අපිට හිතෙනවා ඒක මහ විකාරයක් කියලා. ඒ වගේ මේ සමහර දේවල් අපි පොඩ්ඩක් කාලෙට ඉඩ දෙන්න. එතකොට හරියි. සිතුවිල්ල කායස කාලේ චිත්තක්ෂණයයි සෑම චිත්තක්ෂණයකම ඉපදී නිරුද්ධ වෙන විට අප කමඨහනක් වඩන විදිහ ඒ එක දිගට පවතින දෙයක්ද නෑ නෑ නෑ නෑ හේතු වෙවි හේතු වෙවි හේතු වෙවි නැවත සකස් වෙන දෙයක්. හේතු වේ කමඨහනක් වන්නකොට එක දිගට පැවතීමක් නෙවෙයි. ඒකත් නිරුද්ධ වෙයි නැවත උපදිනවද? ඔව් නිරුද්ධ වෙයි උපද නෑ නිරුද්ධ වෙයි උපදිනවා. නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි උපදිනවා. මම කලක සිට සමාධියෙන් යුක්තව ධාතු මනස්කාරය බලා කායන් පස්සනා දිගටම කරගෙන යනවා දෙවිස් කුණුපයන් බලන හැම අවස්ථාවක් තිලක්ෂණයද මෙනෙහි කරනවා මෑතක දින භාවනා කරන විට හිස් අවකාශයේ අරමුණකින් තොරව ඇදී ගිය නිසා ඒ පිළිබඳ සැකසිතී නැවත භාවනාවට යොමු වුණා. එසේ සිදුවන්නේ කුමක් නිසාද? මෙසේ භාවනා කිරීම ඔව්. අපි යම් අරමුණකින් භාවනා කරනකොට ඒ අරමුණ අපේ හිතේ ඒකාග්‍රතාවයක් විදිහට වැඩෙනකොට කායික වශයෙන් දැනෙන මේ කයේ ස්වභාවයන් චිත එකඟ වීගෙන එනකොට කායික වශයෙන් දැනෙන ගතිය මේ ශරීරයේ අමුතු අමුතු දැනීම් දැනීම් කියන්නේ විකාර නෙවෙයි ඒ කියන්නේ මේ කයේ සිත කයෙන් අත මිදෙනවා. ඔබ කියනකොට මිතයි හිත ඔන්න කයෙන් ගැලවුණා, අයින් වුණා, මනෝකාය ප්‍රකට වුණා. හරිද නෑ එහෙම එකක් නෙවෙයි. මේ සිත කය අරමුණු කරන ස්වභාවය අයින් වෙලා ඒකාග්‍රතාවයේ වැඩෙනකොට කයෙහි දැනීම අයින් වෙනවා. කණික හැය දැනීම අයින් වෙනවා කියන්නේ ඒක අපි කියලා දෙන එකෙත් තියෙන මේ වැරද්ද අයින් වෙනවා කිව්ව ගමන් ඕක අයින් වෙනවා කියලා ගන්න. කයේ දැනීම දැනෙන්නේ නැතු වෙනවා. එහෙම කිමුකෝ නේද? කයේ දැනීම දැනෙන්නේ නැතුව යනකොට ඒ ඒක අඩු වේගෙන එනකොට දැනීම අමුතු අමුතු විදිහට දැනෙන්න පටන් ගන්නවා. සමහර අයට මේ කය නිකන් චප්ප වුණා වගේ දැනෙනවා. සමහර අයට උඩට උඩට ඇදුනා වගේ දැනෙනවා. හිස් අවකාශයක් වගේ දැනෙනවා. ආන්ගේ තැන්වලදී අපි කමටහනට බාධා කරගන්නවා ඒක. ඒ පැත්තට අපේ හිත යනවා වැඩි. දැන් ඔළුවේ එක පැත්තකට අවධානය යොමු වෙලා යොමු වෙලා එහෙන් පැත්තට ඇදලා ඇදලා යනවා කියලා මෙන්න ඕන හිර වෙනවා වගේ දැනෙනවා. ඒ හිර වෙන පැත්තටම අපේ හිර වෙන්නේ නැහැ මොකුත්. අර යන්තම් දැනෙන දැනීමට වැඩියෙන් හිත යොමු කරනකොට දැන් ආනාපානයේ පළවෙනි කමටහනම කරනකොට බලනකොට නාසිකාවගේ හිත දැනෙනවා නහය ලොකු වෙනවා වගේ දැනෙනවා. සමහර අතන්ට. මේ දැනීමත් එක්ක මේවා ඒකෙන්ම තේරෙනවා මේ දැනීම ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. මේ අපිට මේ දැනෙන දැනීම ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. මේක සාපේක්ෂ දැනීමක්. ඉතින් එතකොට අන්න ඒ එක එක මේ වගේ අපේ මේ භාවනා කරගෙන යනකොට හිස් අවකාශයක් හෝ ඉහළට එස වෙනවා වාගේ හෝ ආන් එහෙම දැනීම් වලදී ඒ දැනීම් පස්සේ කළා තමන්ගේ භාවනා කමටහන වර්ධනය කර යන්න. ඒක තමයි ගොඩක්ම වටින්නේ. මම භාවනාවට මේ හුරුකුලක් වෙන්න අර පුංචි කතාවක් තියෙන ඉස්සර අපි පුංචි කාලේ අහපු මට ඕක හරියට මතක් වෙනවා භාවනා කරන වෙලාවල් වලදී. මේ ගමනේදී මතක් වෙනවා. ඒ දවස්වල අපේ සීලාච්චිලා කියනවා ඔය මොකද්ද කතන්දරයක් මට හරියට මතක නැහැ. එක කොහෙදෝ හිර වෙලා ඉන්න කුමාරියක් දිනා ගන්න කුමාරය කුමාරයින්ට යන්න පුළුවන්. මේ කට්ටිය යනකොට ආපස්ස බලන්න නැතුව යන්න ඕනේ හැබැයි. ආපස්ස බලන්න නැතුව යන්න යනකොට මොකද කරන්නේ පිටිපස්සෙන් කට්ටිය ඇවිල්ලා ඒ භයානක කැලෑවල වලින් යද්දි යක්කූව නේද එක එක සත්ව එක එක ඇවිල්ලා භයානක රූපමවනවා ස්ත්‍රීන් වගේ කතා කරනවා නේද බොහොම කෑම සුවඳ නේද කෑම සුවඳ එවනවා ලොකු හොඳ කෑම තිනවා වගේ චුට්ටක් හරි මෙහෙම කරලා බලපු ගමන් අන්න අර එන යකුන්ට අල්ල ගන්න පුළුවන් කියලා ඔන්න කතාවක් කියන්නේ කොන්නම කතාවක්. මට ඔක හරියට මතක් වෙනවා මේ කරගෙන යන වැඩ වැඩ පිළිවෙලේදී. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතාවයන් වලට ධම්ම කියන ධර්මතාවයන් වලට තියෙන කෙලෙස් වලට යන්තම් හරි ඇරිලා බැලුවොත් යන ගමන දිනාගන්න යන ගමන විනාශ වෙනවා. ඉතින් කෙලින් බලාගෙන යන්න පුළුවන් කෙනාට තමයි යන්න පුළුවන්. තමන්ගේ කමඨහන් අරමුණට යද්දී ඒ කමඨහන් අරමුණට බාධා වෙන යම් යම් ශාරීරික දැනීම්, මානසික දැනීම්, වෙනස්කම්, ඇඟේ හැපෙනවා වගේ දැනීම්, තරුවෙලි නේද? ආලෝක දැනීම්, ඒ වගේ නොයේකුත් දැනීම් ඇවිල්ලා අපි අවබෝධය කරා යන කෙනාට ලොකු බාධාවක් කරනවා. හරිද? යක්කු වගේම තමයි. නේද? මොන යක්කුද? කෙලෙස් යක්කු. නේද? ඇවිල්ලා බාධා කරනවා. ඉතින් අනිත් පැත්ත හැරුණා කියලා කියන්නේ එයා නේද කෙලෙස් වලට අහු වුණා කියන එක. ඉතින් ඒක උපමා කතාවක් වෙන්නද නේද? <laughs> ඒකින්ද දිනාගන්න අවබෝධය දිනාගන්න යන ගමනේදී අපිට පුළුවන් වෙන්න ඕන කිසිම තැනක බාධාවක් කරගන්න නැතුව යන්න. ආ හිත සම්පූර්ණයෙන්ම අනාත්මයි නම් මේ ප්‍රායෝගික වැඩ පිළිවෙල මගින් අපේ හිත සකස් කරගන්නේ කොහොමද? අපි කතා කරමු. මේවා හොඳ ප්‍රශ්න. ඇත්තටම මේවා හොඳ ප්‍රශ්න මේ අහන්නේ. හිත අපගේ පාලනයේ නැත්නම් එය පැහැදිලි නෑ එතන නොහැකි නේද කියලා නෝ එය සකස් කර නොහැකි වෙන්න ඇති නොහැකි නේද නිකලේ සුත්තමයන් තුලද කෙලෙස් හට ගැනීමක් නොමැති නිසා ඒ උත්තමයන් තුල සිත ආත්මයිද හරිද නැහැ නැහැ. අන්න ඒක තමයි මේ සංකල්පය අපි උපදවා ගමු. එතකොට මේක හරියයි. පුදුදුන් අපගේ සිත්වල ඇති වෙන ගැටලු ගැන අන්න හරි. රහත් උත්තමයා ආත්මයිද කියලා අහනවා. එහෙම එකක් නෑ. නේද? සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ ඒකයි නේද? නිර්වාණයවත් ආත්ම කොට ගන්න බැරි හින්දායි සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියන්නේ. එතකොට මේ සිත සකස් කරගන්නේ අපි ආත්මයක් විසින් හිත සකස් කරගන්නවා කියලා අපිට ගන්න බෑ. දැන් මේක පැහැදිලි කරගමු තව චුට්ටක් මම මෙහෙම කියන්නම්. මම හැමදාම අහන ප්‍රශ්නේ අහන්නම් එතකොට ඔය ප්‍රශ්නේ විසඳගත්ත හැකි. ගින්දර දාලා තියනවද? ලිපේ ගින්දර වැඩි කරලා තියනවද? අම්මලානේ වැඩිපුර ඉන්නේ. ඒත් සද්ද නැහැ. ලිපේ ගින්දර වැඩි වැඩි කරලා තියනවද? නැහැ. ඔන්න ඒක පැත්තකින් නැහැම කියලා කිව්වා. කවදාකවත් ලිපේ ගින්දර වැඩි කරලා නැහැ. හරි ගින්දර නෙවෙයි මොනවද? දර නම් ඇතුල් කරලා තියෙනවා. දර ඇතුල් කරනකොට ගින්දර වැඩි වෙනවා. අන්න දර ඇතුල් කරනකොට ගින්දර වැඩි වෙනවා. ගින්දර වැඩි කරන්න මට පුළුවන් කමක් නැහැ. අන්න අර ගින්දර අර නේද අර බටකොලාචිට වගේ පුළුවන් නම් නේද? ඈ මන්ත්‍රකාරයකට වගේ ගින්දර මවන්නවක්වත් නැත්නම් එකපාරටම ඒක හිතනකොටම වැඩි කරවන්නවක්වත් පුළුවන් නම් අන්න කමක් නැහැ නේද? එහෙම පුළුවන් නම් අන්න ආත්මයි ගින්දර. එතකොට ගින්දර හේතු සකස් කිරීමෙන් ඵලය සකස් වෙනවා. ඒ වගේ අපි මේ ධර්ම හැඟීම් උපදවා ලන්නට අවශ්‍ය කරන හේතු සකස් වෙනකොට ඒ ඵලය සකස් වෙනවා. දැන් අහන ප්‍රශ්නේ මම දන්නවා ඊළඟට ඔකත් එක හේතු සකස් කරන්නේ කවුද? හරිද? හේතු සකස් වෙන කාලය තමයි කුසලය වැඩෙන්න හේතු සකස් වෙන කාලය තමයි කොයි කාලෙද? බුද්ධ උත්පාද කාලය. ඒකයි මේ කාලයේ තියෙන වටිනාකම කියන්නේ. මේ කාලේ දර තියෙනවා. හරිද? දර දාන්න කට්ටියක් ඉන්නවා මේ කාලේ. හරිද? දර දාන්න කට්ටිය ඉන්නවා මේ කාලේ. ඒ වගේ නෑ දැන් ලිපේ ගෙදර වැඩ කරන්න බෑනේ. දර නැත්තම් දර නැත්තම් ඒත් බෑ. දර දාන්න කවුරුවත් දර තිබ්බත් දරන්නේ දාන්න කෙනෙක් නැත්තම්. ඒ වගේ හේතු සකස් කරන්න පුළුවන් කාලයක් මේ ලැබිලා තියෙන අපිට බොහෝම කලාතුරකින්. ආන් ඒකින්ද ඒකත් වෙන්නේ කොහොමද? ධර්මය ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඒ තුල යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න නේද මේකේ ආරම්භක අවස්ථාව මොකද්ද පළවෙනියෙන් ධර්මයේ ශ්‍රවණය වීම ශ්‍රවණය වීම ආන්ගේ ශ්‍රවණය වෙච්ච දවසේ ඒ ශ්‍රවණය වෙච්ච එක හේතු වෙලා ඊට එහා ගිය හිත් පහළ වීමක් මගේ ළඟ සිද්ධ වුණා. ධර්මයේ ශ්‍රවණය වෙනකොට මොකද වෙන්නේ? තමන් ළඟ අතීත හේතුත් හේතු වෙලා අතීතයේ ධර්මය අහලා තියෙනවා නම් සංසාර ජීවිතේ ඒවත් හේතු වෙලා දැන් ඇහිච්ච ධර්මයක් හේතු වෙලා මොකද උනේ? ඒ අදාළ පරිසරය සකස් වෙනකොට අදාළ හැඟීම් උපදිනවා. ඒ ඉපදීමට තවත් හේතු සකස් වෙලා ඊටත් එහා ගියව වෙනවා. ආන් ඒ වගේ චමත්කාරජනක සිද්ධියක් චමත්කාරජනක සිතුවිලි සිද්ධි මාලාවක් සිද්ධ වෙන්නේ අධික පායන කාලෙක නේද? ඊ타ත්ම සෞම්‍ය දේශගුණයක් සෞම්‍ය රාත්‍යක් උදා වෙයි කියලා හිතන්න පුළුවන්. බෑ නේද? වැහි මාත්‍රයක්වත් නැති කාලයක දේ දුන්නක් පායයි කියලා හිතන්න පුළුවන්ද? ඇයි ඒකට හේතු සකස් වෙන්නේ? නැති හින්දා. එහෙනම් බුද්ධෝත්පාද නැති කාලයකදී නිවන් දැකීමක් කියන එකකට අවශ්‍ය කරන හේතු සකස් වෙන්නේ නැහැ. ඒ අවබෝධය සඳහා හේතු සකස් වෙන්නේ මේ කාලේ හේතු සකස් වෙන කාලයක්. ඒක කවුරුත් කරනවා නෙවෙයි. බුද්ධ වන්දනාව, බෝධි වන්දනාව, පන්සිල් පමනක් අරගෙන gederදී දෙකම කළාට කමක් නැද්ද? නවග්‍රහ සෙත්සාන්ති gederදී ගායනා කළාට වැරදක් නැද්ද? මෙහෙමයි ආ මේ වන්දනා ක්‍රම ගැන නම් ආයේ කිසිම කතන්දරයක් නැහැ. ඒවා ගෙදරදී කියන්න කවුරු හරි හොඳ නැහැ කියනවා නම් කියන කෙනාට බොහොම හොඳ නැහැ. නේද? දෙකක් නෙවෙයි 10ක් නෙවෙයි 15ක් නෙවෙයි 500 වාරයක් පන්සිල් සමාදන් වුණත් බෝධි වන්දනාව බුද්ධ වන්දනාව මොනවා කරත් ඒක ගැටලුවක් නැහැ. නමුත් මේ නවග්‍රහ සෙත්සාන්තිය ග්‍රහදෝෂ කියන ඒවා බුද්ධ ශාසනයේ අලියා ඉදිරියේ කූඹියා වාගේ කුරුමිනියා වාගේ සැලකන්නේ. හරිද? මේවා ග්‍රහ සාන්ති කර්ම නැකත් අනාවැකි මේ ඔක්කොම තමන්ගේ තියෙන චිත්ත බලයට යටයි. චිත්ත ශක්තියට යටයි. තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරගෙන තමන්ගේ මානසිකාරය දියුණු කරගෙන ගන්නකොට මේවා හිරුදුඩු පිණි වගේ නැති වෙලා යන ඒවා. නේද? ඉතින් එහෙම දෙයක් තියෙද්දි අපි බෞද්ධය විදියට නේද ආරක දුරු වේවා ආරාපලය දුරු වේවා කියලා නේද මේක මේ මොකද්ද මේ මොකද්ද හැලලක් දොරවන්න පටන් ගත්තාම මොකද්ද ඔකට කියන්නේ හැලලක් කියලා තමයි නේද මොන මොකද්ද නමක් තියෙනවා එහෙම එකක් එහෙම එකක් කරන්න ගත්තාම අපිව අපිව අනුගමනය කරන්න පුළුවන් අපේ ඊළඟ පරපුර ඉතින් අපි අභිමානයෙන් ජීවත් වෙන බෞද්ධයත්ෝ ඒ මම හැමදාම කියනවා අභිමානය තියාගන්න මම මොකක් මතවත් සඳහා පවතින්නේ අභිමානය කියන්නේ ආඩම්බරය නිකන් මේ ලොකුවට ජීවත් වෙනව නෙවෙයි මං වෙන කිසිම දෙයක් මත රඳාපවතින්නේ නැති බෞද්ධයෙක්. ඇයි? හේතුඵල ධහම බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. මගේ බුදුරජාන් වහන්සේ මට මේ සියල්ල දේශනා කළ තියෙදි මම මොකටද? තවත් වෙනත් කිසි දෙයක පිහිට පිහිට ආරක්ෂාවට යන්නේ ඇයි? ඒකින්ද නවග්‍රහ සාන්ති නේද? මේවා මොකටද? මේවා මැත්තේ මෙච්චර නැහෙන්නේ ඇයි? කිසිම දෙවියෙකුට බය වෙන්න එපා. කිසිම බ්‍රහ්මයෙකුට බය වෙන්න එපා. කිසිම මිනිසෙකුට බය වෙන්න එපා පොල්ලක් අතේ නැත්තම්. නේද? ඒ වෙන මොකවත් නෙවෙයි ශරීරය පරිස්සම් කරගන්න ඕනේ. ඈ පොල්ලක් අඩුවක් නිසා තියෙනවනේ පොඩ්ඩක් බය වෙන්න එහෙම නැතුව අදෘශ්‍යමානව බය වෙන්න දෙයක් නැහැ. කිසිම හොල්මනකට බය වෙන්න එපා. ඒ මොකද ඊට වැඩිය මම බොහොම ශක්තිමත් කෙනෙක්. මට කොහොමත් ඒවා කොයි වෙලාවකවත් ගන්න එපා. අනේ මේ නවග්‍රහ සාන්තියෙන් සිද්ධ වෙන සාන්තිය මම කියන්නේ මෙච්චරයි. අපි ඔක්කොම එක පිම්මට පණිමු. නේද? මේක කරවුවාම මේක වෙනවා කියලා තේරෙන්නේ නැති කිසිම දෙයක් කරන්න එපා. එච්චරයි. අද මම මරම මැරිද්දෙන් කියලා හිතාගන්න. නේද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මගේ ජීවිතය සකස් කරගන්න නැතුව මැරෙද්නොත් මැරිද්දෙන්. අපල නෙවෙයි මොනවා වුණත් කමන කොහොමවත් මැරෙන්න ඉන්න මම ඒකින්ද හේතුවක් ගන්න මෙන්න විනිවිද පේන්නේ නැති. දැන් අපි භාවනාවක් කියලා දෙනකොට මේ මේක කළොත් මේක වෙනවා කියලා කියලා දෙනවා. විනිවිද පේන්නේ නැති කිසිවක් මං කරන්නේ නැහැ කියලා දැඩි තීරණයකට එන්න එතකොට කරයි. ඒකට ඒකට එන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මයේ තුල ඇතිවන ශ්‍රද්ධාව වැඩිම විතරයි. ඒක නිසා ධර්ම ශ්‍රද්ධාව ඇති කරගන්න. එතකොටයි ඒක වෙන්නේ. බොහොම හොඳයි. ඔබ වහන්සේ පැවසු පරිදි හැමදාකම උදෑසන භාවනා කරනවා. එහෙත් බොහෝ දවස්වලට නිදිමත එනවා. අවදිව යලිත් නිදි කිරමින් ඉන්නවා. නිදිමත ඇති වෙන බව දැනගෙන සක්මන් භාවනාව කරන විට භාවනා කරන්න පුළුවන්. ඒත් එතකොට මට කරන්න වෙන්නේ සක්මන් භාවනාව විතරයි. කුමක් කරන්නද? එක දිගට මේ පුරුද්ද අරයන්ද? හරිද? තව ඊටා කෙටි කාලයකින් සක්මන් කර කර ඉන්න මට මොකද අපිට මේ වෙලා තියෙන්නේ නේද රාත්‍රියේ නිදිමරලා පාන්දර නැගිටලා කටයුතු කරගන්න අපහසුකම් තියෙනවා. ඉතින් විශේෂ දවසක ගමන් බිමන් මහන්සියක් ඒ වගේ දවසක ගැටලුවක් නැහැ. නැත්නම් ඊට කලින් වෙහෙස වෙලා තියෙන දවස් සාමාන්‍ය දෛනික ජීවිතය ගෙවන කාල දවස්වල පාන්දර නැගිට්ටහම බොහෝ නිදිමත ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක අකණ්ඩව පුරුදු පුහුණු කරොත් අනිවාර්යයෙන්ම මුලදී සක්මන් භාවනාව විතරයි ඊට පස්සේ ටිකක් භාවනා කරන්න පුළුවන් ওই විදිහට ওই විදිහට ක්‍රමානුකූලව පාන්දර භාවනා කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා මේ මේ ඔක්කොටම අහන්න ওই ප්‍රශ්න තියෙනවා මම දන්නවා ඒකට ඇහුවේ නැහැ මට කරදරයි කියලා. එහෙනම් දැන් ගිය පොය දවසේ නම් ඔක්කොමලා භාවනා කරනවානේ පාන්දර නේද? ඒකද මම දන්නවා කට්ටියට මේ ප්‍රශ්නේ මගෙන් අහන්න තියෙනවා. ඒ වුණාට ඉතින් ඇහුවේ නැහැ නේද? අනිත්‍ය දුක අනාත්ම බව පංචස්කන්ධයේ පොදු බව ප්‍රත්‍යක්ෂ කොට වැටහේ නම් ඒ වාට අපි ඇලීම් ගැටීම් යලි ඇති නොවන පරිදි දුරු කළ හැකියි සිතේ. බුදුන් වහන්සේ ඇතුළු සියලු මහරහතන් වහන්සේලා ඒ බව ප්‍රත්‍යක්ෂව අවබෝධ කළ නිසා උන්වහන්සේලා සියලු සියලු රාග දේශ මොහය යලි අතිනවන පය දුරු කර කියලා හිතේ. අප විසින් භාවනා කිරීමේදී මේ දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මොහොතකට වැටහෙත්තේ තනි ඇතිව නැතිව යන සිතුවිල්ලක් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ නොවේ. පංචස්කන්ධය අනිත්‍ය කනබා දිගින් දිගට භාවනා කළොත් එකතු වීමෙන් හා හේතු වීමෙන් සිය පිටවා ගැනීම අනිත්‍ය කනත්භාවය හැලීම් ගැටීම් සිදුවීම අවම වන බවද සිතේ. తాවකාලිකයයි සිතේ. ඔව්. දැන් මේ කියන්නේ මේ අපි අනිත්‍ය දුක වශයෙන් ගන්න එක తాවකාලිකව තමයි තියෙන්නේ මේක ස්ථිර කරගන්නේ කොහොමද කියලා දැන් අපි ඒක සාකච්ඡා කරලා ඉස්සෙල්ලත් මේ ඇති වෙන සිහිය මම කිව්වා නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර පවත්ව ගන්න ඒ පවත්ව ගන්නට ඊට වැඩි අවබෝධයක් ඊට වැඩි අවබෝධයක් ඇති වෙනවා හරියට මේ මාර්ගය මේ මෙහෙමයි මේ ප්‍රශ්නෙට උත්තරය බොහොම හොඳ ප්‍රශ්නයක් ඔය අහන්නේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට අපිට මතක තියාගන්න පුළුවන් උදාහරණයක් මම කියන්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය ශ්‍රැංග මාර්ගයේ වර්ධනය කිරීමේ කරලා මාර්ග ඥානය උපදවා ගැනීම දක්වා යන කෙනා හරියට නිකන් බුදුජාන් වහන්සේගේ උපමාවෙන් කියනවා නම් උඩුගම් බලාව පීනන කෙනෙක් වගේ නේද? පහළට ඇදීගෙන යන ගඟේ උඩුගම් බලා පීනන කෙනෙක් වගේ. එතකොට උඩ පැත්තට පීනන කෙනෙක් එයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? අන්න අර ඈත මම දන්න මම අහලා තියෙන මට තේරිලා තියෙන අන්න අර ඈත තියෙන බැම්මක්. සීමාවක්. ගඟේ අන්න ඒ පීනගෙන පීනගෙන ගිහිලා ඒ දැම්මෙන් එහා පැත්තට පැනනොත් ආය මෙහාට එන්නේ එන්නේ නැහැ. හරිද? ඊට මෙහා මම ඒ පැත්තට උඩ පැත්තට පීනගෙන යනකොට මට විවේක ගන්න කියලා මම පීනන් පීනමින් ඉන්න වීරය අතහරින හැම නිමේෂයකම මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. හරිද? ඒ වගේ කුසලය වර්ධනය කරන කෙනා අකුසලයට ඉඩ දෙන හැම නිමේෂයකම පල්ලෙහාට ගලාගෙන යෑමක් වෙනවා. එකතන විවේක ගන්න නම් මොකද කරන්න වෙන්නේ? පීනන්න ගන්න වීරයට වඩා අඩු වීරයකින් නැවතිලා ඉන්න වෙනවා නේද? ඇයි? පල්ලෙහාට අදින එක පල්ලෙහාට යන්නෙත් නැතුව ඉස්සරහට යන්නෙත් නැතුව අඩුම තරමින් එකතන ඉඳත් වීරයක් ඕනේ. ඒ තමන්ගේ තියෙන කුසලය ආරක්ෂා කරගෙන වාසය කරන්නත් වීරයක් ඕනේ. නැත්නම් ඒකත් නැති වෙනවා. තියෙන කුසල් ආරක්ෂා කර ගනිමින් නැති කුසල් වර්ධනය කර ගැනීම කියන වීරය නේද? මම ඒකයි කියන්නේ ඔන්නේ බොජ්ජංග දේශනා ටික අහමු පුළුවන්කම තිබ්බොත්. නේද? අපි ඒක යන්න බැරි කෙනෙකුට යන්න සලස්සන්නම් හරි මොකක් හරි කටයුත්තක් කරන්න. ඒකේ තියෙන මේ බෝධි අංග ටික නේද? වර්ධනය කරගන්න වැඩපිළිවෙලක් ඕනේ. වීරය කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට කුසලය සම්පාදනය කරගන්න කෙනා ඒ තියෙන කුසලය වර්ධනය කර ගැනීම කියලා කියන්නේ අර උඩු පැත්තට යනවා වගේ. ඒක මොහොතකට හරි නැති වෙලා හිටියොත් ඒකයි හැම වෙලෙම සිත පිරිසිදුව තියාගන්න කියලා දේශනා කරේ. ඉතින් ඒකින්ද ඒ නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත කිසිම අකුසලයකට ඉඩ නොදී වාසය කරොත් කොයි වෙලාවෙ හරි මාර්ගසිත උපදින මාර්ගසිත උපදිනවා කියන්නේ ඒකත් එක්කම ඵලසිත උපදිනවා කියන තාපයෙන් එහාට පැනනවා. දැන් තියෙන එතනින් එහාට ආයෙ පීනන්න මිසක් ආයෙ මෙහාට එන ස්වභාවය නැති වෙලා ගියා. ආන් එහෙම එකක් කියලා මතක තියාගන්න. එතකොට අපිට මේ කරගෙන යන වැඩපිළිවෙලට ලොකු වීරයක් ඇති වෙනවා.